ධර්මාන ශාසනාව අද දේශකයන්න් වහන්සේ වැල්ලම් පිටිය වෙන්නවත්තේ ශ්‍රී කල්යාණි වාංශිකාරාමාධිපති ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුශාසක ධුරන්දර සත්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ ශාස්ත්‍රපති පූජ්‍යපාද යටියන ඥානාවාස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස අට්ඨි මේ භික්ඛවේ හේතු අට්ඨපච්චය ආදි බ්‍රහ්මචරියචෛකාය පඤ්ඤාය අපටිනන්දාය පටිනම් පටිනාභාය පටිරද්ධාය දීයෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තං තීති කතනේ අට්ඨ ඉද වික්ඛවේ භික්ඛු සත්තාරං යක්ඛස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිකං හෝති සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ශ්‍රද්ධා සිතින් භක්තියෙන් යුක්තව සහභාගී වෙන කාරුණික වාසනාවන්ත පින්වත් අන්නට කැමැතියි. පින්නතුනේ අපට අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් අපට ලැබිලා තියෙන මාතෘකාව අංගුත්තර නිකායෙහි සඳහන් වෙන දෙවෙනි සූත්‍රය. ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එහිදී කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒ කරුණු සැබවින්ම අපට මේ එදිනෙදා අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ කරුණ වලට අනුගතව ජීවිතේ සකස් කරගන්න පුළුවන් ධර්ම කරුණු. බරපතල ඒවා නෙමෙයි. ඒ අංගුත්තර නිකායේ සඳහන් වෙන ආදි බ්‍රහ්මචර්යා චර්යාය කියන මේ සූත්‍රය නම් වශයෙන් ඔය ඔයත්තන්ට මේ pāli වචන සඳහන් කළාට ඒ තරම් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම පුළුවන් තරම් මේ pāli වචන පොතේ තියෙන pāli වචන වැඩිපුර භාවිතා නොකොට ධර්මදේශනාවට අවශ්‍ය කරන කරුණු ටික විතරක් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ආදි බ්‍රහ්මචර්යාය සංඥා සූත්‍රය කියන එක ඊටම වැදගත් සූත්‍රයක්. ඒ සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් පිළිබඳව දේශනා කරනවා. අට්ඨ භික්ඛවේ හේතු අට්ඨපච්චය. මහණෙනි මෙන්න මේ හේතු 8ක් තියෙනවා. ආදි බ්‍රහ්මචරේකාය පඤ්ඤාය අප්පටිලද්දාය පටිලාභා පටිලාභාය පටිලද්ධාය බීජෝ භාවාය වේකුල්ලාය භාවනාය පරිපූර්ණිය මම මේ පොතේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන පාලි වචන ටිකක් මේ ප්‍රකාශ කළේ ඉතින් මේකෙදි කියනවා අට්ඨි භික්ඛවේ හේතු මානෙනි කරුණු අටක් තියෙනවා අට්ඨපච්චය පච්චය කියලා කියන්නේ ප්‍රත්‍ය. හේතු. ඊළඟට ආදි බ්‍රහ්මචරිකාය ආදි බ්‍රහ්මචරිකාය කියලා කියන්නේ උතුම් බඹසර. බඹසර කියලා කියන්නේ ශ්‍රමණ සාරුප්පේට අඩංගු වෙන මේ භික්ෂු ජීවිතයේට අඩංගු වෙන අන්තර්ගත වෙන කරුණු නැත්නම් මේ භ්‍රමචර්යාව කියලා කියන්නේ භික්ෂු ජීවිතය. කෙටියෙන් සලකතොත් භික්ෂුන් වහන්සේගේ මහාන ධම. ඒක තමයි භ්‍රමචර්යාය. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂත්වය? ආදි භ්‍රමචරිකාය. ආදි කියන වචනය තුල පින්නතුනි සඳහන් කරනවා අර්ථ දෙනවා. ආදි කියලා කියන්නේ මුල් කරගත්තු. එතකොට පැවිදි කම භ්‍රමචර්යාව මහානකම මුල් කරගෙන පඤ්ඤාය අපටිලද්ධාය නොලබපු ප්‍රඥාව නුවණ පටිලාභාය ලැබීම පිණිස ලබා ගැනීම පිණිස පටිලද්ධාය භීයෝභාවය එසේ ලබාගත්තා වූ ඒ ප්‍රඥාව බියෝ භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඊළඟට එතන තවත් එහාට අර්ථ දක්වනවා වේපුල්ලාය වේපුල්ලාය කියලා කියන්නේ විපුල බවට මහත් බවට පමුණුවා ගැනීම සඳහා ඊළඟට තවත් එහාට මේ සූත්‍රයේ අර්ථ දක්වනවා භාවනාය පාරිපූර්ය සම්පූර්ණ පිරිපුම් භාවනා මගකට යොමු වීම සඳහා සම්පූර්ණ භාවනා මගකට යොමු වීම සඳහා උපනිෂාය විහෙරති මෙන්න මෙන්න මේ විදිහට බඹසර මහානදම මහානකම ශාසනික භ්‍රමචර්යාව දියුණු කරගන්න ක්‍රම අටක් පිළිබඳවයි මේ වචන ටිකෙන් සඳහන් කරන්නේ. මේ වචන නැවතත් මම පසුවට ඒ කරුණු ඕන නැවතත් මතක් කරන්න පුළුවන්. කොහොම නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා කාරණා අටක් තියෙනවා ඒ කාරණා අට මෙන්න මේ විදිහට අනුගමනය කරන්න කියලා. මොකද්ද මේකේ අපි බලමු පළවෙනි කාරණේ මොකද්ද කියලා. ඉද භික්ඛවේ භික්ඛු සත්තාරං උපනිස්සාය විහෙරති. යම් කිසි භික්ෂුවක් සත්තාරං උපනිස්සාය විහෙරති. ශාස්ත්‍රෝන් වහන්සේ ළඟට පැමිණිලා ළඟින් ඉඳගෙන අඤ්‍යතරං වා ගරුත්ථානියං වා යත්තස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති. කියන්නේ බුදුරජාණන් වහන්සේ සමීපයට ලං වෙලා අඤ්‍යතරං වා ගරුඨානියං වා ඒ වගේම තවත් ඊටාම හොඳ කල්යාණ මිත්‍රයේ Tamante ඊටාම හිතවත්ම සමීපතම ධර්මයේම ඇසිරෙන ධර්මයේම කරුණ හොයන ධර්මයේ තුලම ජීවත් වෙන ඊටාම හිතයිසී හිතවන්ත සම්බ්‍රම් සරුන් කෙනෙක් යාළුවෙක් යාළු හාමුදුරු නමක් තෝරගන්න කියන එක තමයි මේ බණපද ටිකෙන් කියන්නේ. එතකොට පළවෙනි කාරණය මොකද්ද? පළවෙනි බුදුහාමුදුරුවෝ ළඟට පිවිසෙන්න ඕන. ඊළඟට දන්න කියන බහුශෘත හොඳ කල්යාණ ගුණධර්ම ඇති හොඳ යාළුවෙක් ගන්න ඕනේ. පින්නතුනි අපට පේනවනේ මේකෙන් කියන්නේ මොකද්ද? හොඳ ගුරුවරයෙක් ලබා ගන්න කියන එකයි. සිටි තේරුම ඒකයි. හොඳ ගුරුවරයෙක් ලබා ගන්න. හොඳ කල්යාණ මිත්‍රයෙක් ලබා ගන්න. මේ මොකටද ලබාගන්නේ? පඤ්ඤාය පටිලාභාය. ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා. මේ මොනවද මොකද්ද මෙතන තියෙන කියන ප්‍රඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව යථාර්ථවාදීව දකින්ද අවබෝධ කරගන්න අවශ්‍ය කරන කරුණු ඉගෙන ගන්න එහෙමනම් පළවෙනි කාරණේ මොකද්ද බුදුහාමුදුරුවෝ ළඟට කිට්ටු වෙන්න ඊළඟට හොඳ යාළුවෙක් හොඳ සබ්‍රම් සරුන් කෙනෙක් ළඟට කිට්ටු වෙන්න. එහෙම වුණාම ඒ කිට්ටු වෙච්ච එක්කෙනාට බුදුහාමුදුරුවෝ දිහා බලලා ගුරුකමට ගත්තාම ආදර්ශයට ගත්තාම කාටද පින්නතුනේ වරදින්නේ? හොඳ යාළුවෙක් ආශ්‍රයයට ගත්තාම ගිහි වුණත් පැවිදි වුණත් හොඳ යාළුවෙක් ආශ්‍රයයට ගත්තාම කවුද නරක වෙන්නේ? කිසි කෙනෙක් නරක වෙන්නේ නරකට යන්නේ කෙනාවත් හොඳ පැත්තට ගන්න පුළුවන්. බලන්න පළවෙනි කාරණේ කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කරුණ වටෙන් පළවෙනි එක තමයි හොඳ ගුරුවරයෙක් ලබා ගන්න හොඳ ප්‍රඥාවන්ත යහපත් ගුණ ධර්ම තියෙන කල්යාණ මිත්‍රයෙක් ලබා ගන්න. ඔන්න ඕක තමයි පළවෙනිම කාරණේ. ඊළඟට දෙවේ කාරණේ වනපොත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා සෝතං සත්තාරං උපසංකමිත්වා කංකං ථානේසු කංකං පටිවිනෝදී ඒ කියන්නේ මේකයි ඒ ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට උපසංකමිත්වා එළඹිලා කංකං ථානේසු සැක සහිත තැන් තියෙනවා නම් සැකසහිතයන් කියලා කිව්වේ මේ ධර්මය පිළිබඳව. ධර්මයේ පිළිබඳව නොතේරෙන සැකසහිතයන් තියෙනවා නම් ඒ තැන් අහන්න. ඒ තැන් අහලා ඒවට අවශ්‍ය කරන නිවැරදි කරුණු තේරුම් ගන්න. කාංකං පටිවිනෝදේ සැක දුරු කරගන්න. ඒකයි කියන්නේ සැක දුරු කරගන්න. යම් යම් සැක සහිත තැන් ධර්මයේ පිළිබඳව ඇති වුණොත් බුදුහාමුදුරෝ ගාව හෝ වේවා සබ්දම් සරම් තමන්ගේ හිතවත් කල්යාණ මිත්‍රයෙක් හෝ වේවා පැමිණිලා විමසලා අර්ථ ඉගෙනගෙන ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා පුළුල් කරගෙන ජමුරින් අවබෝධ කරගෙන ප්‍රඥාව දියුණු කරගන්න කියන එක තමයි දෙවෙනි ධර්ම කාරණේ. මේ ප්‍රඥාව කියලා කියන්නේ අපිට මේ එදිනෙදා අපේ ජීවිතේ ප්‍රායෝගිකව එදිනෙදා ඒ ඒ තැනට යෙදෙන ප්‍රඥාව නෙමෙයි. ඒකේ ඒ භෞතික පැත්තට ගන්න ප්‍රඥාව නෙමෙයි පින්නොතිනි මේක. මේ ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුල තුන පිළිබඳව ගැඹුරින්ම නිවැරදිවම අවබෝධ කර ගැනීම. භෞතික වශයෙන් ප්‍රඥාව අපි එක එක අංශවලට අපිට ඕන තරම් දකින්න පුළුවන්. සමහරට විද්‍යාඥයෝ ඉන්නවා. සමහර විශේෂඥවරු ඉන්නවා. ඒ ඒ විෂයන්ට අදාළව කරුණු හදාරපුවා ඉන්නවා. බුද්ධිමතුන් ඉන්නවා. නමුත් ඒ භෞතික පැත්තට තියෙන ප්‍රඥාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි කාරණේ හැටියට ඉගැන්වේ උගන්වන්නේ යහපත් හොඳ විදර්ශනාවක් හොඳ නුවණක් ලබා ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ නියමම අර්ථය දැනගෙන ප්‍රඥාවේ කෙලවරටම ගමන් කරන්න අවශ්‍ය කරන උපදේශ ලබා ගන්න කියන එක. ඒක තමයි දෙවෙනි කාරණේ. ඉතින් මේ එහෙම වෙනකොට ධර්මයට කැමැත්තක් ඇති වෙනවා. ගුරුවරයා ශ්‍රබ්‍රම් සරුන් පිළිබඳව ගුරු ගෞරවයක් ඇති වෙනවා. ධර්මයට ගෞරවයක් ඇති වෙනවා. ගුරු භාවයක් ඇති වෙනවා. ඒ දෙකම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වෙන කරුණු දෙකක්. ධර්මයට ප්‍රිය වෙන්නත් ඕන. ඒ වගේම ගුරු භාවයේ ගුරුවරයායි කියන හැඟීම කරුණු කාරණා දන්න අවබෝධ කරලා දෙන ඒ ගුරුවරයායි කියන හැඟීම ඇති වෙන්නත් ඕන. එතකොට තමයි වඩාත්ම ධර්මය සහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වෙන්නත්තුනේ තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා සෝතං ධම්මං සුත්වා කාය රූප රූප ආශේන චිත්ත වූපකාශේන සතියෝ හේතු තුන්වෙනි කාරණය මොකද්ද ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අර විදිහට හිතවත්භාවයෙන් චිත්ත වුණාම මේ කයින් <clears throat> ඒ වගේම කයට විවේකේ ලැබෙනවා ඒ වගේම චිත්ත රූපකාශේන සිතේ විවේකේ ලැබෙනවා කයෙත් හිතෙත් විවේකය ලැබෙනවා නම් කයත් හිතත් නිදහස් වෙනවා නම් ඒක ඉතාම වැදගත් දෙයක්. අපේ දැන් කය නිදහස් වුණත් පින්නතුනි සමහර වෙලාවට අපේ හිතට නිදහසක් නැහැනේ. හිතේ විවිධාකාර අදහස් සුදහස් ඒ වගේම විවිධාකාර කරුණු විවිධාකාර ප්‍රශ්න වලට අපි මැදි වෙලානේ. චිත්ත විවේකේ නැහැ. ඒ නිසා මේ කාය විවේකය චිත්ත විවේකය කියන මේ කරුණු දෙක ලබා ගන්න උත්සාහ කරන්න ඒක තමයි තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණය මොකද්ද? සීලවා හෝති පාදිමොක්ක සංවර සංහුතෝ විහෙරති. සිල්වත් වෙලා කවුද මේ භ්‍රමචාරයට පිළිච්ච නැත්නම් භ්‍රමචාරීව කටයුතු කරන මහානදම හොඳට පුරන භික්ෂුන් වහන්සේ සීලවන්ත වෙන්නත් ඕනේ. පාදිමොක්ක සංවර සංහුතෝ විහෙරති. පාටිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්නත්. මෙතනදී පින්නතුනේ තව ටිකක් අර්ථ එහාට දක්වන්න පුළුවන් අපට. මොකද මේ සීල් කොටස් තුනක් පිළිබඳව කරුණු බණ පොතේ උගන්වනවා. මොකද්ද? පාටිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. සීල් තුනක් ගැන කියනවා. මොකද්ද මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ දකුම් නැමදුම් පිළිදකුම් ආදී වශයෙන් ආදී වචන වලින් විනය පොතේ දක්වලා තියෙනවා. ඉතින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ තම තමන්ගේ එදිනෙදා මේ ජීවිතයේදී අනුගමනය කරන වත්පිළිවෙත්. කොටින්ම කියන්න වත්පිළිවෙත්. දැන් බුදුමැදුරකට ගියාම අපි එතන කරන වත්පිළිවෙත්. දානපලකට ගියාම එතන කරන වත්පිළිවෙත්. ඊළඟට මරණ ගයක් මංගල තුලාවක් ආදී කටයුතු වලදී කරන ඒ ආගමික වත්පිළිවෙත් ඒව තමයි මේ ප්‍රාථමික සංවර සීලය කියන්නේ. පිරිසුදුකම. Tamange වටාපිටාවේ මේ හැමතැනකදීම ක්‍රමානුකූල බව පිරිසිදු බව. මේක ඊටාම වටිනා ජීවිතයකට පින්නතුනේ. මක්නිසාද උදේ පාන්දරින්ම අවදි වෙලා අපිට හිත සන්තෝෂ කරගන්න පුළුවන්. ඒ වගේම හිත නිදහස් කරගන්න පුළුවන් හොඳම හොඳම ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? Taman නිදාගත්තු සයනය කරපු ඇඳහු එහෙම නැත්නම් ඇතිරිල්ල හෝ එහෙම නැත්නම් පැදුරු කොට්ට හෝ නැවත තිබුණු යථා වූ පරිදි පිළිවෙලට සකස් කරලා තියන්න. ආන් එතෙන්දි බලන්න අත්හදා බැලීමක් හැටියට ඕන නම් ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. උදේ පාන්දර නැගිට හැටියෙම පළවෙනිම කාරණේ හැටියට. තමන් කරන පළවෙනිම ක්‍රියාව හැටියට තමන් නිදාගත්තු සයනේ ඇඳ ඇතිරිල්ල කොට්ට මෙට්ට මේවා තිබුණු විදිහටම නැවත පෙර තිබූ විදියට සකස් කරලා තියලා බලන්න. එහෙම තියලා හදලා හඳ දිහා බලන්න හිතට පුදුම සහනයක්. ඒ වගේම ඊළඟට තමන් පරිභෝජනය කරන තමන් පරිහරණය කරන පිඟාන කෝප්පි, මේසි, ඇඳුම් ගන්න තැන, ඒකත් විරසෙන් තමන් පරිහරණය කරන වැසිකිලි කැසිකිලි මේවා ක්‍රමානුකූලව තියෙනවා නම් පිරිසිදුව තියෙනවා නම් බලන්න කොච්චර හිතට සහනයක් ලැබෙනවද කියලා. හිතේ පාරිශුද්ධභාවයක් ඇති වෙනවද කියලා. ඉතින් ඒවා අපිට යම් යම් තැන්වල දකින්න පුළුවන් යම් යම් තැන්වලට ගියාම <clears throat> සමහර වෙලට ඔය නෙවෙයි තැන්වලට අපි ගියාම අපිට පේනවා ඒකවල වල බඩු කිසි පිළිවෙලක් නැහැ. ඒ ඒ තැන්වල තියාපු තියාපු ඒ උපකරණ තියෙන්න ඕන තැනට මේ උපකරණ තියෙන්නේ. ඉතින් එහෙම වුණාම මානසික පීඩනයක් වෙනවා. එහෙනම් මනසට දෙන්න පුළුවන් ලොකුම විවේකයේ සහ ප්‍රීතිය සතුට තමයි තමන්ම පරිහරණය කරන මේ සියලු දේවල් පරිභෝග කරන දේවල් ක්‍රමානුකූලව තියාගන්න. ඒක තමයි පාතිමොක්ඛ සංවර සීලය. දගුම් දගුම් හැමදුම් පිළිදගුම් ආදී වශයෙන් කියන ඊළඟට අතුපතු ගාලා කුණු ටික අරන් දාන්න ඕනේ. පිඟානකෝප නිසියාකාරව තියෙන්න ඕනේ. ඒවා ක්‍රමානුකූලව ක්‍රමානුකූලව තියෙන එක තමයි පාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ. ඊළඟට තවත් සීලයක් තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධය කියලා කියන්නේ තමන්ගේ වැරදි ආකල්ප වලින් වැරදි ජීවිතාවෙන් මිදීම. යටත් පිරිසෙයින් පැවිදි ජීවිතයේදී ගහක කොළයක් අත්තක් කඩන එකෙත් පාපය දකිනවා නම් ලැජ්ජා බය තියෙනවා නම් මෙන්න මේ වලින් ආරක්ෂා වෙනවා නම් ඒක තමයි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ආජීවය ක්‍රියාකලාපය පිරිසිදුව තබා ගන්න එක. පිරිසිදු කර ගන්න එක. ආජීව පාරිශුද්ධ සීලය. ඒකත් ඊටම වැදගත් ජීවිතයකට. නිවන් මාර්ගට පිවිසෙන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට මේ කාරණා වැදගත් වෙනවා. ආජීව පාරිශුද්ධ සීලය. ඊළඟට තව තියෙනවා තවත් සීලයක් තියෙනවා ප්‍රත්‍යසන්නිස්කృత සීලය. මොකක්ද ප්‍රත්‍යසන්නිස්කృత සීලය කියන්නේ? Taman කෑම කන්නේ මොකටද? වතුර බොන්නේ මොකටද? ගිලම්පස ගන්නෙ මොකටද? අපි මේ පොයදාට සිල් සමාදන් වෙන සිල් පිරිස් ඒ ආහාර ටික දාන ටික ගන්නකොට යම්කිසි වාක්‍යයක් කිව්වත් නොකිව්වත් හිතෙන් හිතා ගන්නවා මම මේ ආහාර තේ ගන්නේ ශරීරය පෝෂණය කරන්න නෙමෙයි. ඉතින් භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවා විනය පොතේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි කියලා. ඉතින් එච්චර විස්තර කියන්න වෙලාවක් නැහැ මේ අවස්ථාවේ හැටියට. ඉතින් අන්නේ විදිහට මේ තමන් මොකටද මේ ආහාර තේ ගන්නෙ? මේ ඇඳුම් තේ ගන්න පරිහරණය කරන්නේ මොකටද? මේක ලස්සනටද? හැඩ වැඩ වෙන්නද නැහැ. මේකේ යථාර්ථය දැනගෙන යථාර්ථවාදීව මේකේ අර්ථය දැනගෙන මේකේ අර්ථය අවබෝධ කරගෙන ඒවා පරිහරණය කරනවා නම් ඒක තමයි ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියලා කියන්නේ. ප්‍රත්‍ය කියලා කියන්නේ දැන් බුදුදහමේ හැටියට කල්පනා කරනවා නම් චීවර, පින්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන ඒවා. ඉතින් ගිහි ප්‍රත්‍යයෙන් බලනකොට කෑම බීම ඇඳුම පැළඳුම වාසය කරන නිවාස ඒවා තමයි ගිහි පැත්තෙන් ගන්නකොට. ඉතින් මේ හැම දෙයකම පරිහරණය පිළිබඳව කල්පනා කරනකොට මේක යථාර්ථවාදීව කල්පනා කරන්න. ඒකේ අසුභතාවයේ අනිත්‍යතාවය මෙනෙහි කරලා දැකලා අවබෝධ කරගන්න කියන එක තමයි මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හතරවෙනි කාරණේ. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනෙන් මතු කරගත යුතු ප්‍රඥාව උපරිම ප්‍රඥාව උපරිම තැන ලබන්න පුළුවන් හේතු වන කාරණයක් තමයි මේ අපි හතරවෙනියට සඳහන් කළේ ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය මොකන්ද පස්වෙනි කාරණය කියලා කියන්නේ බහුසුතෝ හෝති සෘතදරෝ ඒ වික්ෂුන් වහන්සේ බහුසෘතයෙක් වෙන්න ඕනේ බහුසුරතේ කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති. කරුණු කාරණා ධර්ම කාරණා සමාජීය ආගමික කාරණා වත් පිළිවෙත් කාරණා ඒ සියල්ලක් පිළිබඳව දැනීම පොතපතේ දැනීම වගේම සමාජීය දැනීම විද්‍යාත්මක දැනීම ධර්ම කරුණු වල දැනීම ඒව තමයි බහුසුත කියලා කියන්නේ බහුසුතෝ හෝති සුතදරෝ බහුසුත කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති. ඊළඟට සුත්ත දරෝ අහපු දේ හොඳට මතක තියාගෙන පිළිපදින. දරෝ කියලා කියන්නේ ධාරණය කරන. ගැරීම. ඉතින් අහපු දේ නැවත හොඳින් සිහිපත් කරලා අවබෝධ කරගෙන ධාරණය කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක තමයි බහුසුත කියලා කියන්නේ. ඉතින් මෙතන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ සූත්‍රයේදී ධම්මේ ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ ඔන්න ධර්මයේහි ආදි කල්යාණේ කියලා කියන්නේ මුල මජ්ජේ කල්යාණ කියලා කියන්නේ මැද පරියෝසాన කල්යාණ කියලා කියන්නේ කෙලවර ධර්මයේහි ධර්ම කරුණු වල මුල මැද අග මේ තුන් තැන යහපත්ව අවබෝධ කරගන්න දැන ඉගෙන ගන්න. ඒක තමයි බහුසුරත සුතදර කියන වචන වලින් මේ අවවාද වලින් මේ කරුණ වලින් පෙන්වුම් කරන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා ධර්මයේහි මුල මැද අග ආදි කල්යාණේ මධ්‍ය කල්යාණේ පරිෝසాన කල්යාණේ කියන මේ කරුණ පිළිබඳවත් හිතනද අවබෝධ කරගන්න මහන්සි ගන්න උත්සාහ කරන්න එතකොට අර ප්‍රඥාව දියුණු කර ගැනීමට විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වෙනවා. ඊළඟට හයවෙනි කාරණය පින්නතුනේ ආරද්ධ විරියෝ විහෙරති. මොකද්ද මේ ආරද්ධ විරියෝ කියලා කියන්නේ? පටන්ගත්තු වීරිය. තමන්ගේ භාවනා අරමුණට වාඩි වෙලා අපි භාවනා කරනවා කියලා හිතමුකෝ. ඉතින් මේ භාවනාවේ එක්තරා මට්ටමකට සීමාවකට එනතුරු තමන්ගේ බලාපොරොත්තුව හිතවන තුරු වීරිය අත්නොහැරීම වීරිය අත්නොහැරීම ඉතින් මෙතන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් මේ සම්මා වායාම කියන අර බණපදේ මතකනේ පින්නතුන්ට සම්මා වායාම කියන බණපදේ මම විස්තර කරන්න ඕනේ නෑ එතන කොතනද මේක තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා සම්මා වායාම කියන මෙන්න මේ යහපත් ව්‍යායාමය පටන් ගත්තු ක්‍රියාදාමේ නිමාව දක්වා නිවැරදිව පවත්වාගෙන යාම. අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් ප්‍රහාණය නැති වෙලා තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. කුසලානං ධම්මානං උප්පාදාය. කුසල් දහම් ටික දිනු කරගන්න මතු කරගන්න උත්සාහ කරන්න. ඒකයි හයවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී දේශනා කොට වදාළේ. එතකොට බලන්න ඊළඟ කාරණය. දැන් අපි කාරණා හයක් කිව්වා. තව කරුණු දෙකක් තියෙනවා. හය හත් වෙනි කාරණය. සංඝගතෝ කෝපන අනානාකතිකෝ හෝති. මේ පොතේ තියෙන සූත්‍රයේ තියෙන pāli පාඨයේ මම මේ ප්‍රකාශ කළේ. සංඝගතෝ කෝපන අනානාකතිකෝ හෝති. යම් කිසි ඒ වගේ භ්‍රමචර්යාව රකින, බඹසර රකින වික්ෂුන් වහන්සේ නමක් සංග මැදට ගියාම කොහොමද ඉන්න ඕනේ? මෙන්න මේකත් ඊට වැදගත් වෙනවා. අතිරච්ඡානගතෝ අතිරච්ඡාන කතිකෝ අතිරච්ඡාන කතිකෝ කියන්නේ සංග මැදට ගිහිල්ලා තිරච්චීන කතා නොකිය ඉඳීම. තිරච්චීන කතා කියලා කියන්නේ අපි දන්නවනේ බණ පොතේ තෝරලා තියෙනවනේ අර්ථ දක්වලා තියෙනවනේ කාටවත් වැඩක් නැති අනර්ථ කතා. කාටවත් ප්‍රයෝජනයක් නැති අනර්ථ කතා, නිකරුණේ කතා. ඒව තමයි අතිලච්ඡාන කතා කියලා කියන්නේ. ඒ වගේ කතාවට වැටෙන්න එපා. කරනවා නම් ධම්මී කතා. කතා කරනවා නම් ධර්මයේ පිළිබඳව, දහම් ගැටලු පිළිබඳව සංගමැදදී කතා කරන්න. හරියෝවා තුන්හි භූතා. කතා කරන්නම මොකුත්ම නැත්තම් මොකන්ද කරන්නේ? හරියෝවා තුන්හි භූතා. ආරේ තූස්නිම් භාවය ආරක්ෂා කරන්න. ආරේ තූස්නිම් භාවය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ නිතරම නිකරුණේ කතා කරපු උත්මේ නෙවෙයිනේ. අවශ්‍ය තැනදී විතරනේ උන්වහන්සේ යමක් දේශනා කරන්නේ. නිකරුණේ කතා කරන්නේ දැන් අපි එහෙම නෙමෙයිනේ අපේ පෘථග්ජන ජීවිතයේදී බැලුවම අපි අවශ්‍ය දේ කතා කරනවා අනවශ්‍ය දේ කතා කරනවා ඒ කතා වලට කොච්චර සමහරට කාලේ මිඩංගු කරනවද කියලා අපි ටිකක් ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් අපි කතා කරන ඒ වලින් 100ට ගණනාවක්ම නිකන් නිෂ්ප්‍රයෝජන කතා. අර්ථවත් කතාව පවත්වන්න, අර්ථවත්ව හිතන්න, අර්ථවත්ව කතා කරන්න. දැන් මෙතනදී මට සිහිපත් වෙනවා මේ සංස්කෘත වේදයේ තියෙනවා එක්තරා ශ්ලෝකයක්. අනාහෝතෝ විශේද්‍යස්තු අපෘෂ්ඨේ බහුභාසතේ ආත්මනා මඤ්ඤතේ ප්‍රීතේ භූපාලස්ස සදුර්මති මොකද්ද මේකෙන් කියන්නේ මේ වේදයේ සංස්කෘත වේද සාහිත්‍යයේ තියෙන උපදේශයක් රජදරුවන්ට දුන්න උපදේශයක්. උගත් පැවිදි ඉරිසිවරු පඬිවරු වගේ ඇත්තෝ දීපු අවවාදයක්. මොකක්ද අවවාදය? අනාහූතෝ විශේෂ්‍යස්තු යම් කිසි කෙනෙක් සභාවකට පිරිසක් මැදට අනාරාධිතව යනවනම් අනාහූතෝ විශේෂ්‍යස්තු. ඒ වගේම ගියේ එක්කෙනා අනාහූතෝ විශේෂ්‍යස්තු අපෘෂ්ඨේ බහුවාසතේ එයාට ආරාධනාවක් නැතුව නිකරුණේ කතා කරනවා නම් ආත්මනා මඤ්ඤතේ ප්‍රීතේ තමන් නිතරම මම තමයි උගත මම තමයි ජේෂ්ඨය මම තමයි ශ්‍රේෂ්ඨය මම තමයි මෙතන ඉන්න හොඳම කෙනා හොඳම කතිකය දක්ෂයා කියලා තමන් ගැනම තමන්ම වර්ණනා කරගන්නවන් නම් භූපාලස්ස සදෝර්මති එයා රජතුමනි දුර්මත තියෙන කෙනෙක් භූපාලස්ස සදුර්මති මේ රජුරවන්ට රජුරවන්ගේ පුතාට මේ අවවාද දුන්නු ඇති වේදේ තියෙන්නේ. ඉතින් එතෙන්දී අපට පේනවා එයා මේ අනාහූතෝ විශේෂ්‍යස්තු අපෘෂ්ඨේ බහුභාසතේ ආත්මනා මන්නතේ ප්‍රීතේ භූපාලස්ස සදුර්මති. එයා දුර්මත ධාරී දුර්මත ධාරී කියලා කියන්නේ වැදගත් අදහස් නැති කෙනෙක්. ඒකයි දුර්මතය කියන්නේ දුර්මත ධාරීන් කියන්නේ. ඉතින් අන්නේ ඒක අපි මේ අමතරව මම වේද සාහිත්‍යයේ තියෙන එක්තරා කාරණයක් තමයි ඒ සංගතෝ කියන මේ සංගමකට ගියාම හැසිරෙන්න ඕන විදිය වචනය පරිහරණය කරන්න ඕන විදිය කට පාවිච්චි කරන්න ඕන විදිය තමයි මම මේ කාරණය තුලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සංගතෝ හත්වෙනි කාරණේ හැටියට ත්‍රිසක් මැදට ගියාම නිකරුණේ කතා කරන්නේ නැතුව ධම්මේවා කතා. දැහැමි දේවල් විතරක් කතා කරන්න. අවශ්‍ය දේ විතරක් කතා කරන්න. අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. ඊළඟට පින්නතුනි මේ සූත්‍ර ධර්මයේහි අටවෙනි කාරණේ සඳහන් වෙනවා. මොකක්ද අටවෙනි කාරණේ? අටවෙනි කාරණේ හැටියට සඳහන් කරන්න පින්නතුනේ පංචසුපාදානක්ඛන්දේසු මේ පස්කඳ පිළිබඳව උදයඥානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයං ඉති රූපස්ස අත්ථගමු මේ pāli පාඨ ටික මම මේ ඒ දේශනා සූත්‍රයේ තියෙන pāli පාඨ ටික මම මේ සඳහන් කරේ පංච සුපාදානස්කන්ධේසු උදයබ්භ්‍යානුපස්සී විහෙරති පස්කන්ධ පිළිබඳව සැලකිල්ලෙන් බලන්න මොකද්ද මේ පස්කන්ධ කියලා කියන්නේ කවුරුත් දන්නවද නේද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ කරුණු නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔන්න ඔය ටිකනේ පස්කන්දට ගන්නෙ නේද අපි පංචස්කන්ධය හැටියට ගන්නෙ රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පහක් මේ ස්කන්ධ පහ ගැන කවුරුත් අහලා දෙනව නේද ඒකයි පංච සුපාදානස්කන්ධේසු කිව්වේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය ඔය කියන කාරණා පහ. ඉතින් මෙතනදි කියනවා ඉති රූපං රූපස්ස සමුදයං රූපස්ස අත්ථගම මෙන්න මේක තමයි රූපය කියලා හඳුනගන්න. ඊළඟට මේ රූපස්ස සමුදයං රූපේ හටගත්තේ කොහොමද? හටගත්තේ කොතනද? හටගත්තේ කොහෙන්ද? ඒක හිතන්න. ඊළඟට රූප අත්ථගම මේක අභාවයට යනවා. කොතෙන්ද මේක කොතනද මේක අභාවයට යන්නේ? කොහොමද මේක අභාවයට යන්නේ? ඊළඟට වේදනාව. වේදනාව කොතෙන්ද හටගත්තේ? මේක පවතින කොච්චර වෙලාවක්ද? කොතෙන්ද මේක ඉවර වෙන්නේ? සංඥාව කොතෙන්ද හටගත්තේ? කොතෙක් වෙලා තියෙනවද? කොතනද අවසාන වෙනවද? සංඛාරය කොතෙන්ද පටන් ගත්තේ? සංඛාරය කොච්චර වෙලා තියෙනවද? මේක අවසන් වෙන්නේ කොතනද? විඥාණය කොතනින් පටන් ගත්තද? කොච්චර වෙලා තියෙනවද? මේ විඥානයේ අවසානය කොතනද? මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව යථාර්ථවාදීව ඇතිවීම නැතිවීම ගැන හිතන්න කියන එක තමයි කොට තේරුම. කෙටියෙන් සලකතොත් ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම පිළිබඳව කරුණු කල්පනා කිරීම තමයි අටවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළේ. ඉතින් ඒකෙදි තවත් තියෙනවා බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ පින්නතුනේ මොකටද ප්‍රශ්නයක් ඇහුවොත් අපිට හිතා ගන්න පුළුවන් බුදුරයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ තුන පිළිබඳව ලෝකයාට පැහැදිලි කරලා දෙන්නයි. ඒ ගැන උගන්වන්නයි. ඉතින් මෙතන තියෙන අට්ඨක්‍රාණි තීනි පදානි කියලා බණ පදයක්. ඒ අට්ටක්කරානේ තියෙන ප්‍රධානි කියලා කියන්නේ අකුරු 8යි පද 3යි. මොකක්ද අකුරු 8? මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ පද තුන. තීනි පදානේ පද තුනයි. අනිත්‍ය කියන එක අපි දන්නවා. වචනාර්ථයනේ දුක්ඛය කියන එක අපි දන්නවා වචනාර්ථයෙන්ම. අනාත්ත කියන එක අපි දන්නවා මේ අනාත්මයි කියන එක පද පදගතාර්ථයෙන් වචනයෙන්ම අපි දන්නවා. එතකොට මෙතන තියෙනවා අකුරු වශයෙන් බැලුවහම අකුරු හතරක් තියෙනවා තුනක් තියෙනවා ආය හතරක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එකේ. නමුත් මේක ව්‍යාකරණානුකූලව හිතලා බැලුවොත් සංයෝග කරලා බැලුවොත් මෙතන තියෙන්නේ අනිත්‍ය කියන එකේ 1යි 2යි 3යි මාත්‍රා 3යි දුක්ඛ කියන එකේ මාත්‍රා 2යි අනාත්ත කියන එකේ මාත්‍රා 3යි එතකොට 3යි 2යි 5යි 3යි 8යි අට්ඨකරාණි අකුරු වටකින් යුක්ත පද තුනකින් යුක්ත මෙන්න මේ ධර්ම කාරණා ටික අවබෝධ කර දෙන්න තමයි බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන මේ தත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්න අපි හැමදෙනාම උත්සාහ වෙන්න ඕන අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොට නැවතත් මං සාරාංශ වශයෙන් මතක් කරන්නම් අපට ලැබී ඇති කාල සීමාව අනුව මේ කාලය අවසාන වේගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව නොවැඩුණු ප්‍රඥාව වඩවා ගැනීම දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම කරුණු අටක් තමයි මේ සූත්‍ර ධර්මයේදී ආදි බ්‍රහ්මචර්යාය පඤ්ඤා කියන සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා පෙන්눔 කරලා දීලා පැහැදිලි කරලා දීලා ඒ අනුව කටයුතු කරන්නයි කියන එක තමයි අපට අවවාද අනුශාසනා කළේ ඒකෙන් කරන්න පුළුවන්. උපරිම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ ප්‍රඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ඔස්සේ ප්‍රඥාව. එhmenan මේකේ යථාර්ථය මොකද්ද? පැහැදිලි මාර්ථේ විදර්ශනා ඥානය දිනු කර ගැනීම. විදර්ශනාව දිනු කර ගැනීම. ඉතින් මේ විදර්ශනාව දිනු කර ගන්න තමයි අපි කාටත් අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් තමයි අපි ඔබ හැමදෙනාම ධර්මය අවබෝධ කරගත්තු අය බවට පත් වෙන්නේ. එහෙමනම් ඒ ඒ තුලින් තමයි ඔබ අප හැමදෙනාටම නිර්වාණ අධිගමය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයට අනුව මේ කරුණු අට අනුව කල්පනා කරලා හිතලා ඔය කවුරුත් අධිෂ්ඨාන කරගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනේ ප්‍රඥාව පහල කරගෙන පිරිසුදු නිවැරදි ප්‍රඥාව විදර්ශනාව ඇති කරගෙන ඒ විදර්ශනා කියලා කියන්නේ විශේෂ ඥානෙනේ විශේෂයෙන් දැකීමනේ. ඉතින් විදර්ශනා ඥානය ඇති කරගෙන සසර දුකින් මිදී උතුම් අමා මහ නිවන් සුව ලබන්නට අපි හැම දිනාටම මේ ධර්ම කරුණු උපනිශ්‍රේ වේවා මේ ධර්මයට කංශිත යොමු කරන යොමු කළ සියලු දෙනාට සහභාගී වූ සියලු දෙනාට උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන් සහිත ලෝකයටත් මළගේ සීල් ප්‍රාණකාරයෙන්ටත් උතුම් අමාමහා නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා